සමන්තා චක්කවාලේසු අත්තා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා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 තිතෝම් වාටිතෝම් හීති පජානාති සයානෝ ආසයානෝම් හීති පජානාති යතා යතා වා පනීතෝ තථා තථානං පජානාති තී සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අපේ ජීවිතයට එකතු කරගන්න ඕනේ අපේ චින්තනය වෙනස් කරගන්න ඕනේ අපේ චින්තනය අපේ සිතුවිලි අපිට මේ ලෝකයේ දැනෙන හැටි වැරදියට තිබුණොත් ඒ වැරදි බව නිවැරදි කරගන්න ඕනේ එහෙම නැත්නම් නැති දෙයක් තියෙනවා කියලා හිතාගෙන අපි ලොකු අපහසුතාවයන් වලටපත් වෙනවා යතා යතාවා පනස්සකායෝ මේ කය යම්සේ යම් කිසි කෙනෙක් හසුරනවද තථා තථානම් පජානාති යථා යතව පනස්ස කායෝ පනිහිතෝ හෝති තථා තථානම් පජානාති කොහොමද යමෙක් ඇවිදින්නේ නම් ගච්ඡන්තෝ වා ගච්ඡන්තෝ මිහිති පජානාති තිතෝමා හිටගෙන ඉන්නවා නම් හිටගෙන ඉන්නවා කියලා දැනගන්නවා නිසින්නෝ වා නිසින්නෝ මිහිති පජානාති ඉඳගෙන ඉන්නකොට ඒ ඉඳගෙන ඉඳීමේ යථාභූත ස්වરૂපයෙන්ම දැනගන්නවා මේක කියනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් මොකද්ද මේ ආයෝග දැනගන්න දෙයක් හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්නවා කියලා දන්නවා ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්නවා කියලා දන්නවා මේකද මේ කාරණාව මොකක්ද මේක අපි තේරුම් ගත යුතු දේ කියලා. පින්නත් අපි මම මගේ කියලා කතා කරනවා. අපිම කියනවා නේද සමහර අයට හරියට මමත්වේ වැඩි කියලා නේද? අපි එහෙම කියනවා නේද? එතකොට මම කියලා දැනෙනකොට අපි අපි හැමෝටම මම කියලා දැනෙනවා. මම කියන වචනේ කියනකොට අපි ඔක්කොටම එකම විදිහට දැනන දැනෙන්නේ. අපි ඔක්කොම මම මම කියනවා. හරිද? එතකොට දැන් මට මම කියනකොට මාව දැනෙන ගතියක් තියෙනවා. මේ ඇත්තන්ටත් මම කියනකොට ඔය ඇත්තන්ටත් මම කියලා දැනෙනවද? අපි හිතන්නේ කොහොමද? මට මං ගැන දැනෙන විදිහටම තමයි එහා පැත්තටත් මං ගැන දැනෙන්නේ කියලා. ඒක හරියද? ඒක හරියද? නෑ වෙන. එහෙනම් අපිට කවදාකවත් කෙනෙකුට මමත්වයේ වැඩි කියලා කියන්න වෙන්නේ. එයාගේ මමත්වයේ වැඩි. සමහර කෙනා එයාගේ ලොකුකම වැඩි. එයාගේ එයාගෙන හිතාගෙන ඉන්න ටික ලොකුවට. නේද? අහනේ මම කියන කෙනා ගැන එයා ලොකුවට හිතාගෙන ඉන්න කෙනෙක්. නේද? ඒක කාටද දන්නේ මම ගැන හරියටම දැනෙන්නේ. කොයි එකනටද දන්නේ හරියට දැන් අපි ඔක්කොටම එක ශරීර තියෙන්නේ හිත තියෙන්නේ නේද අදුකටපත් වෙන ඒවා ඒතර කාටද දන්නේ හරියට දැනෙන්නේ මම ඇවිදිනවා. මම කතා කරනවා. මම නිදිනවා. හරිද? අන්න ඒකත් එහෙමනම් එක එක්කෙනාට දැනෙන එක එක විදිහට වෙන්න ඕනේ නේද? එහෙනම් ඔය කිව්ව කතාවේ ලොකු අර්ථයක් තියෙනවද නැද්ද? ඇයි? නේද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ භික්ෂුව කායානුපස්සීව වාසය කරන භික්ෂුව ඇවිදිනකොට ඇවිදින්නේ ඇයි යථාභූත ස්වરૂපයෙන්ම දැනගන්නේ. සිටගෙන ඉන්නකොට සිටගෙන ඉන්නේ ඇයි යථාභූත ස්වરૂපයෙන්ම දැනගන්නේ. හරිද? ඒ විදිහට ඉඳගෙන ඉන්නකොට, නිදාගෙන ඉන්නකොට සතරීරියවේදී මෙයා යථාබුත ස්වરૂපයෙන්ම දැනගෙනම ඉන්නවා අය. ඊට පස්සේ තියෙන කොහොමද ඉති අජ්ජත්තං වා කාය කායන් පස්සේ ආයාගේ කාය පිළිබඳ අජ්ජත්තික වූ සමාගයේ කොටගත් කාය පිළිබඳ ඇත්ත ඇත්ත විදිහටම දන්නවා අය. බහිද්ධා වා කාය කායන් පස්සේ අනිත් ශරීරත් එහෙම ওই විදිහට එහෙනම් මේකේ අපිට හිතන්න දෙයක් තියෙන්න ඕනේ. හිතන්න දෙයක් තියෙන්න ඕනේ. අපි ඊයේ දවසේ මේ පිළිබඳ పూర్ව විග්‍රහයක් කරගත්තා. නමුත් අපි ඒක ආයෙත් මතක් කරනවා. මොහොතකට හිතනද ඇත්තටම මේ ජීවිතය ගත්තොත් එහෙම මේක මම ඇවිදගෙන යනවාද දැන් මෙහෙම හිතනකොට කෙනෙක් ඇවිදිනවා. කොහොමද ඇවිදින්නේ? කොහෙන්ද එයාට ඇවිදින්න ඕන කියලා කියන ඇවිදින්න ඕන වැඩේ සිද්ධ වෙන්නේ කොහොමද කියලා අපි කවදාකවත් කල්පනා කරාද? නිකන් කල්පනා කරලා බලමු. මලමිනියකට ඔළු පාරවල් අරගෙන ගිහලා දුන්නත් ඇවිදීද? මං කියන්නේ මැරිච්ච ගමන්ම මුකුත් වෙන්නේ නැහැ. හරි තා තරුණ කෙනෙක් හදිස්සියෙන් මැරෙනවා. මැරිච්ච ගමන්ම වුණත් ශරීරය ඔක්කොම තියෙන උණුසුමක් තියෙනවා. නේද? සිහි නැති වෙච්ච කෙනෙකුට පොළු පාරවල් ගිහලා දුන්නත් ඇවිදීද? දුරයිද? නෑ. එහෙනම් ඇවිදින්න මොකක් හරි ඕනකමක් තියෙනවා. මොකද්ද ඕන ඇවිදින්න? ඇවිදින්න, කතා කරන්න, හිනහ වෙන්න ඔක්කොම කරන්න අපේ හිතෙන් යම්කිසි අනකිරීමක් මේ ශරීරයට ඕනද නැද්ද? ශරීරයට අන කරන්නේ නැතුව හිතෙන් මේ මේ මේ ශරීරය කිසිම දෙයක් කරන්නේ නැහැ. අපි ඊයේ සාකච්ඡා කරා මේ ශරීරය බකෝ යන්ත්‍රයක් වගේ කියලා. ඇයි? පාදාන්තේන්ද්‍ර කේසමත්ත්වක දක්වා මේ ශරීරය මෙලෝම දෙයක් දන්නේ නැහැ. නේද? තත්ත්වය දන්නේ නැහැ තත්ත්ව උඩ කොණ්ඩයක් තියෙනවා කියලා. කොණ්ඩේ දන්නේ නැහැ කොණ්ඩේ යටින් තත්ත්වයක් තියෙනවා කියලා. හ්ම්. එතකොට මම කන්න ගියාම මගේ අත දන්නේ නැහැ බත් අනනවා කියලා. දත් දන්නේ නැහැ බත් හැපුවා කියලා. මේ ශරීරයේ කිසිම දෙයක් කිසිම දෙයක් දන්නේ දැන් මේ වෙලාවේ ආමාශයේ තියෙන උදිරපු ආහාර තියෙනවා. ආමාශය දන්නවද? මේක කොච්චරක් උරා ගන්නද කොච්චරක් පිට කරන්නද කියලා එහෙම කවුරුවත් අපි පණිවිඩයක් දුන්නද ආමාශයට? නැහැ. අඩුම ගානේ හුස්ම ගන්න එකවත් අපි දන්නේ නැහැ. ඒක වෙලා නේද? ඒකෝර මේ ශරීරයේ ක්‍රියාකාරීත්වය මේ ශරීරයේ සියලු දේ කිසිම විදියකින් නාමික මං අහවලාගේ ඇහැ මං අහවලාගේ කන නියෝජනය කරමින් ඉන්නේ මං අහවලාගේ මුහුණ නියෝජනය කරමින් ඉන්නවම කියලා එහෙම දන්නවද? ඒකින්ද මේ ශරීරයේ වශයෙන් ගත්තොත් නිස්සත්තයි නිජීවයි ආත්මීය වශයෙන් ශුන්‍යයි කියලා දේශනාවේ සඳහන් වෙන්නේ ඒකයි. හරිද? එතකොට මේ මේ ශරීරයට මම මම කී කී හිටියා නේද? මේ ශරීරයට අපි මම මම කී කී ඉන්නවා නේද? මම මම කියලා. අන්න බලන්න ඔය ටික දැනගත්තාම ඔය ශරීරය ගැන තියෙන මම කියන හැඟීම අයින් වෙනවද නැද්ද? <laughs> නේද? අන්න බලන්න ඒක එක එක්කෙනාට මම කියන එක එක එක විදිහ වෙන්නේ කියලා මම කිව්වේ. ආයෙ මොනවද මේ ශරීරයේ තියෙන්නේ? ශරීරයේ තියෙන මේ කිසිම දෙයක් කිසිම දෙයක් දන්නේ නැහැ නේ. තව තියෙන වේදනාව කියලා જાතියක්. එන වේදනාව කියන්නේ මොනවද? සැප වේදනාව, දුක් වේදනාව, දුක් අසු වේදනාව. ඉතින් මේක හැදෙනවා. වෙලාවකට දුක් වේදනාව හැදෙනවා, ශාරීරිකවත් හැදෙනවා, මානසිකවත් හැදෙනවා. නේද? ඒ එක ශරීරයේ හැදෙන දුක් වේදනාවක්වත්, සැප වේදනාවක්වත් මේ මේ මගෙන් අවසර අරගෙන එහෙමද හැදෙන්නේ. පොඩක් ඉන්න දැන් මම ඔයාලට සැප වේදනාව දෙන්නයි යන්නේ මේ. අද හැන්දෑවේ නේද දැන් කරන්ට් යනකොට නම් කියනවා අද හැන්දෑවේ මේ වෙලාවේ ඉඳන් නෑ කියලා අන්තම් දැනුම් දීමක් තියෙනවා. දැන් අපිට දැනුම් දීමක් එහෙම තියෙනවා අද හැන්දෑවේ 8 ඉඳන් හෙට උදේ 6 වෙනකන් දත් කැක්කමක් එවන්නයි යන්නේ. නේද? ලෑස්ති වෙලා ඉන්න කියලා එහෙම එහෙම මොකුත් තියනවද? කොයි වෙලාවෙ එනවද දන්නේ නැහැ, කොයි වෙලාවෙ යනවද දන්නේ නැහැ, ඕන වෙලාවට නවත්තන්නත් බෑ. නේද? මට ඕන වෙලාවට ගෙන්න ගන්නත් බෑ. මොකක්වත් කරන්න බෑ. ඉතින් මේ පිළිබඳව අපි බොහෝ විස්තර කතා කරලා තියෙනවා. නමුත් එහෙමනම් වේදනාව කියලා ගත්තොත් එහෙනම් මේ ශරීරයේ හැදෙන ඒ වේදනාවට මම කියලා කියන්න පුළුවන්. මගේ කියන්න පුළුවන්. බෑ ඒක මගේ වැඩක් නෙවෙයි. මේ ශරීරයේ ක්‍රියාකාරීත්වයට ආරම්භ බලන්නකො. උස තීරණය කරේ මන්ද? මිටි තීරණය කරේ මන්ද? මහර තීරණය කරේ මන්ද? කෙට්ටු තීරණය කරේ මන්ද? සුදු කළු තීරණය කරේ මමද? වයසට යන එක තීරණය කරන්න මොනවද? නෑ හම්බෙච්ච එකේ ඉන්න වෙලා තියෙනවා. ඒක සරෙන් සරේ මටම විදිහට වෙනස් වෙන්නේ. නෑ මේක මහා විකාර ගතියක් තියෙන්නේ. ඒ එන එන විදිහට බාර ගන්න වෙලා. ඒවා හරියට බලහත්කාරකම් වගේ. දැන් වේදගෙන හිටියට නේද? වේදනාව ඇති වෙන වෙලාවකට ඒක බලහත්කාරකම් වගේ. හ්ම් කොච්චර අකමැති වුණත් වෙලාවකට නේද අසනීප හැදෙනවා බලහත්කාරකම් වගේ. කොච්චර අකමැති වුණත් උස යන වෙලාවකට බලහත්කාරකමින් උයන්නේ. නේද? කොච්චර දැඟලුවත් උස යන්නේ නෑ වෙලාවකට. බලහත්කාරකමින් ඉන්නවා නේද? උස යන්න දෙන්නේ නෑ. ඉතින් මේ එකක්වත් අපේ වැඩ නෙවෙයි. මේක තේරුම් ගත්තේ නැති අපි මේ ශරීර විතරක් නෙවෙයි පින්නත් මේ අනුන්ගේ ශරීර ගැනත් අපිට මොකද හිතන්නේ? අපි අපේ ශරීරය ගැන විතරක් නෙවෙයි අනුන්ගේ ශරීර ගැනත් කියනවා ඒවා මගේ කියලා. මේකවත් මගේ කරගන්න බැරුව අනුන්ගේ ශරීරය මගේ කරගන්නේ කොහොමද? ඉතින් වැරදිලාද නැද්ද? නේද? වේදනාවත් එහෙමයි. සංඥාත් එහෙමයි. ආදරය ආදී සංස්කාරයන් ඒවත් එහෙමයි. හරි. එතකොට හිතේ ඇතිවෙන සැකසීම් තියෙනවා. ඒවට කියන සංස්කාරයන් කියලා. චේතනාවල් තියෙනවා. හරි. ඔන්න ඔය චේතනාවල් අනුව නේද මට යන්න හිතුනොත් මං යනවා. හරිද? මේක තේරුම් කරගන්න හොඳ උදාහරණයක් තියෙනවා. හිත අනුව තමයි මේ ශරීරය වැඩ කරන්නේ කියලා. පාන්දර 4ට නැගිටින්නම් කියලා කොහොම හරි නැගිටිනවා කියලා එලාම් එකක් තියාගෙන බුදිය ගන්නවා. දැන් ඇහැරිලා ඇහැරිලා ඇඳේ එලාම් එක වදිනවා. දැන් මට නැගිටින්න ඕනේ ඉතින් ඇයි නිදාගත්තේ නැගිටින්න කියලානේ. නැගිටිනවද? දැන් තමයි නියමම අංශභාග රෝගියා වගේ ඉඳලා තියෙන්නේ. ඇයි? නැගිටින්න උවමනාව තියෙනවා. නැගිටින්න බෑ. උවමනාව තියෙනවා මට. නමුත් නැගිටින්න බෑ. මේ හිත අදින්නේ කොහෙටද? තව ඉන්නවා ඇඳේ, තව ඉන්නවා ඇඳේ කියලා නේද? හ්ම් නැගිටින්න වුණා තිබ්බට නැගිට ගන්න බැරුව වෙනවා. එතකොට මට දැනෙනවා ඇඳේ සර්පෙක් ඉන්නවා වගේ කියලා. දැන් නැගිටින්න බෑ කිය කිහිටිය මම පයින්නවද නැද්ද? ඒ පැන්නේ කොහමද? හිතේ ඇතිවෙච්ච බය නේද? එහෙනම් හිතේ ඇතිවෙන හැඟීමක් ඒ බය කියන්නේ. හිතේ ඇතිවෙන වේගයක් ඒක. ආන්ගේ වේගය විසීමාව පැන්නවද නැද්ද? ඒක මගේ වැඩක්ද? නෑ. කවුරු ඉස්සරහ දොර ළඟට ඇවිල්ලා ගෙදර මට බැනගෙන බැනගෙන යනවා. මං එයාට කියනවා පොඩක් ඉන්නවා. හා මට බයිනව නේද? පොඩක් ඉන්නවා මං ගිහින් තරහ ටිකක් අරන් එන්න. පිහියක් ගේන්නම් කියනවා වගේ තරහ ගේන්නම් කියනවද? නෑ. මගෙන් අවසරයක් ඇතුව දෙන්නේ. මගේ සිතේ ඇති වෙන හැම හැඟීමක්ම මගෙන් අවසරයක් නැතුව උපදිනවද නැද්ද? ඒ උපදින සමහර ඒවා මුහුණෙන්, වචනෙන්, ක්‍රියාවෙන් පිට වෙන අතරේ සමහර ඒවා නෑ. නේද? හරි. එහෙනම් ඒවා උපද්දවා ගන්න මට කැමති වෙලාවකට පුළුවන්ද? බෑ. ඒවා උපද්දවා ගන්න මට කැමති වෙලාවකටත් බෑ. ඒ වගේම එන ඒවා නවත්තන්න මට කැමති වෙලා පුළුවන්. බෑ. එහෙනම් මේ හිත කියන්නේ මගේ වැඩක්ද? නේද? මගේ වැඩක්ද? නෑ. අතන මම කියන්නේ ඔය ටික අපි කිතිය මම මතක් කරේ ඔක තව ඉදිරියේදී අපි සාකච්ඡා කරනවා. මම මගේ කියලා හොයාගෙන ගියොත් මේ ලෝකේ තියෙන දේවල් විශ්ලේෂණය කරලා අන්තිමට හොයාගන්න දෙයක් නෑ. රූපයක් නෑ, වේදනාවක් නෑ, සංඥාවක් නෑ, සංකාරයක් නෑ, විඥානක් නෑ. හරි. එතකොට මම කියලා කියන දෙයක් හොයාගන්න බැරි වෙනවා. හරිද? මගේ කියලා කියන දෙයක් හොයාගන්න නැති වෙනවා. ආන්නෙක් හරියට දැකගත්තොත් එයාට මම කියලා තේරෙන්නේ. ශුන්්‍යතාවයක් නෑ. එහෙම එකක් හොයාගන්න නෑ. හරිද? මම ඊයේ විස්තර කරා මේ අත්තන්ට මෙන්න මෙහෙම කාරණාවක් අදත් මතක් කරනවා මේව හරිය වැදගත් හින්දා. අපේ අම්මලා එහෙම කියනවා ලොකු පුතා මට ගොඩක් ආදරේ. පොඩි පුතා ටිකයි ආදරේ. නේද? එහෙම කිය කිය ආදරේ මයින්නවද නැද්ද අපි? ඕක මයින්නේ මොකෙන්ද දන්නේ? කෙනෙක් වැඩියෙන් ආදරේ අඩුවෙන් ආදරේ කියලා දැනගන්නේ කොහොමද? එයාගේ ක්‍රියාවෙන්. ක්‍රියාවෙන් සහ වචන වලින්. වෙන ක්‍රමයක් තියෙනවද? නෑ. නේද අපි කියන හවලා මට ගොඩක් ආදරේ මෙහෙම මෙහෙම කියලා. ක්‍රියාවෙන් සහ වචන වලින් අපි යාගේ හැඟීම මනිනවා නේද? මට යම් හැඟීමක් ඇවිල්ලා මම කාගරි කර්තක් දෙනවා. එතකොට ඒ පැත්තෙනුත් මගේ කර්තක් තිබ්බොත් මම කියනවා මට සමානම හැඟීමක් ඒ පැත්තෙත් ඉපදිලා කියලා ඒක හරියද නැහැ නේද? බලන්න මේක හොඳට තේරුම් ගන්න පුළුවන් අපිට. දැන් ක්‍රියාවෙන් වචනෙන් හැඟීම වන්නේ. මම කියන මෙතනින් අපි ඔක්කොම එකතු වෙලා එකම කායික ඉරියව්වෙන් ඉඳගෙන එකම ඉතිරි ඉඳගම්. හරිද? එකම වචන පාවිච්චි කරගෙන එකම තාලයකට බුදුන් වඳිමු කියලා. දැන් අපේ කයවලුත් එක ඉරියව්වේ වචන එකම විදියට. හැංගීම වෙනස්ද නැද්ද? එහෙනම් අපි මයින්ඩ් ගන්න මෙන්න වැරදිලාද නැද්ද? අපි කෙනෙක්ගේ හැසිරීම දැකලා කතාව දැකලා අපි කෙනාගේ හැංගීම මෙහෙමයි කියලා ඒක අනුමානයි. නේද? ඒක අන්ධයි. ඒක වැරදීමක්. ඒකෙන් පස්සේ අපි කියනවා කොහොමද ඉතින් හිතපු හැටියට නේද? හිතපු හැටියට කොහොමද කවුද හිතුවේ මෙහෙම කෙනෙක් කියලා. හරි. අන්න බලන්න අපිට මේ ලෝකේ අන්ධකාරයේ ජීවත් වෙනවා වගේ අපි. ආ කොහොම හරි කරලා කාගේ හරි හිතක් හොයාගත්ත කියන්නේ. ඒකත් මොකද දවසින් දවස වෙන්නේ? වෙනස් වෙනවද නැද්ද? ඒවත් වෙනස් වෙනවා. දැන් තේරෙනවද මේක මහා පාටලේ පැටලිච්ච ජීවිතයක් කියලා? නේද? අන්න ඒක සඳහා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන තමන් හොයාගන්න. මං ඇවිදින්නේ කොහොමද? මං ඇවිදින්නේ ඇයි? හරි. මේ ඇවිදීම කියන එක මොකක්ද? ඇවිදීම කියන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කොහොමද? යම් කිසි බලයක් නැත්නම් මේ ගුරුත්වය අභිභවා කිසිම දෙයකට උඩට එන්න බෑ. නේද? ගුරුත්වාකර්ෂණ ඒකට වැඩිය බලයක් ඕනේ. මේ නිකම් වෙන්නේ කොහොමද? මේ අත මේ උඩට එන්නේ කොහොමද? නේද? මේක විතරයි මේ බැකෝ යන්ත්‍රයට අතපිට උඩට එනවා. ඒක නම් උඩට එන්නේ කොහොමද? අර ක්‍රියා කරවන්නාගේ අර නේද හයිඩ්‍රොලික් වලින් එන පීඩනය අඩු වැඩි වීම වෙලා. නේද? මේකත් එහෙමයි. මේකත් පීඩනය අඩු වැඩි වීම වෙලා එන්නේ. මේ අංගපසංගයන් අංගමංග සාරිනෝ වාතය කියලා කියන වායු පීඩනයක එහැ මෙහි වීමක් හින්දා තමයි මේ අත ඉස්සෙන්නේ. හරි? ඒ වායුව උපදින්නේ හිතින්දා. හරි? අන්න ඒ හිතින්ද උපදින මේ වායුවට කියනවා චිත්ත කිරිය වායෝ ධාතුව කියලා. එතකොට මගේ සියලු වැඩ සිතෙන් උපදින්නේ. හරිද? සිතෙන් අනක් නැත්තම් මම එදින්නේ සිතෙන් අනක් නැත්තම් මම කතා කරන්නේ සිතෙන් අනක් නැත්තම් මම ක්‍රියා කරන්නේ උයන්නේ දඟලන්නේ කතා කරන්නේ සිතෙන් අනක් නැත්තම්. හරිද? එහෙම නේද? අර ඇඳෙන් නැගිටින්න බෑ මම කිව්වේ. නේද? එහෙනම් සිතෙන් අනක් ඕනේ. එහෙනම් මම මම කියලා මම ගන්නෙ මගේ කියලා ගන්නෙ මේ සිතේ වැඩේ. දැන් ආයෙ මතක් වෙනවා සිත වැඩ කරන්න මට ඕන හැටියද? නෑ. එහෙනම් මේක මොකද්ද? සිත ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? මම කවුරු හරි දේශපාලනඥයෙක්ගේ නමක් කියනවා. එක්කෙනෙකුට ප්‍රියභාවයක් හිතේ උපදින අතර වාරේ තව කෙනෙකුට අප්‍රියභාවයක් උපදිනවා. ඇයි අපි ඒවා හෙව්වේ නැහැ. ඇයි එයාගේ අතීත දැනුම අනුවද නැද්ද? නේද? ඒ එක්කෙනෙක් දන්නේ මම කියපු නමට අනුව කරපු වැරදිම නම් එයා දන්නේ. එයාට හරියට තරහ යනවා. එයා දන්නේ ටික එච්චරයි. නේද? තව කෙනෙක් දන්නේ අරය කරපු හොඳම නම් එයාට බොහොම ප්‍රසාදයක් ඇති වෙනවා. දෙන්නර දෙකක්. හැබැයි කොහේ හරි ඇත්තක් තියෙන්න ඕනේ නැද්ද? නේද? ඔය දෙකම එක්ක වැරදි වෙන්න ඕනේ. එක්ක දෙකෙන් එකක් හරි වෙන්න ඕනේ. කෝකද දන්නේ හරි. මට උපදින සිතුවිල්ල ගැන මට වළංගු සහතිකයක් දෙන්න පුළුවන්ද හරි කියලා. දැන් මම මේ කියපු ටික අහුවා. නේද? තමන්ට උපදින සිතුවිල්ල ගැන වළංගු සාතිකයක් දෙන්න පුළුවන්ද හරියටම හරි සිතුවිලි මට තමයි උපදින්නේ කියලා. නමුත් අපේ වැඩ කොහොමද? වැඩ කරන්න ගියාම කොහොමද? සමාජ ජීවිතෙන් ගෙදර ජීවත් වෙන්න ගියාම කොහොමද අම්මා ඉදිරියේ තාත්තා ඉදිරියේ සහෝදරයෝ ඉදිරියේ දරුවෝ ඉදිරියේ කොහොමද හැදරීම අපි මොකද කියන්නේ සාමාන්‍යයෙන් මං කියන එකට විරුද්ධ යන්න මං කියන එක තමයි හරි. මේ ලෝකයේ මිනිස්සු මල පොරයක්. ඇයි? හැමෝටම හිතෙන්නේ කොහොමද? මං හරි. මං හරි කියලා. ඉතින් හොඳට වැරද්ද ගන්නවා. වැරද්ද ගත්තට වැරදුන්නේ නැහැ වගේ ඉන්නවා. හරිද? ඊයේ හැන්දෑවේ හරි කියලා හිතපු දේවල් අද උදේ වෙනකොට සමහරවිට අපිටම තේරෙන්නේ නැද්ද වැරදි කියලා. නේද? ඒ වෙනකොට අපි මොකද කියන්නේ? ඒක පෙන්වන්න යනවා. නෑ නෑ ඉන්නවා. ඊ තරම් ඉක්මනට මේකේ හරි වැරදි වෙනස් වෙනවා. ඇත්ත වෙනස් වෙනවා. අන්න බලන්න. එහෙනම් අපිට ඇති වෙන සිතුවිලි කොච්චරවත් වෙනස්. කොච්චරවත් වෙනස්. එහෙනම් මේ කායානුපස්සේ වාසය කරන කෙනා ඇවිදිනකොට දන්නවා කොහොමද ඇවිදින්නේ කියලා. මේ කකුල උස්සනකොට යාට සිහියක් තියෙනවා පින්නත් මේ හිතේ උපදිච්ච හැඟීමක් හින්දා මේ අත ඉස්සුණාය. කියලා සිහියක් තියෙනවා. අසිහියෙන් උස්සන්නෙම නැහැ. මේ අපි කතා කරන්නේ බොහෝම පුහුණු කරපු යෝගියෙක් ගැන. කවදා හරි සංසාර ජීවිතේ මේ වැරදිච්ච දේවල් නිවැරදි වෙන්න ඕනේ. අපි වැරදිලා මොකද කරන්නේ? ලොකු මුලාවක වැටිලා අහවල් සත්වයා යහවල් පුද්ගලයා අහවලාගේ වැඩය අහවලාගේ ක්‍රියාය කියලා හරි පොර අල්ලන ජීවිතයකට වැටලා ඉන්නේ. හරි. ගහ ගන්න යනවා. බැන ගන්න යනවා. මරා ගන්න යනවා. ඊර්ෂ්‍යාකම් කරනවා, ක්‍රෝධකම් කරනවා, වෛරකම් කරනවා, රිදෝනවා, රවට්ටනවා. මේ ඔක්කොම අපි අපි ගැන දන්නේ තින්දා. හරිද? වෙන කෙනෙක් එහෙම කරනකොට අපිට හරියට රිදෙනවා. හරියට රිදෙන්නේ ඇයි? එයා ඒක කරනවාය කියන අදහසින්ද. හරිද? දැන් ඔය ඔක්කොම තීරණ ටිකත් එක්ක මේ කතා කරපු දේවලුත් එක්ක කෙනෙක් අම්මා මැරුවා කියලා හිතන්න. අම්මානේ තාත්තා මරපු කෙනෙක් ගැන. එයා මේ තාත්තා මරන්නේ හැමදාම හැන්දාවට බීගෙන ඇවිල්ලා අම්මට ගහන තාත්තා හින්දා. එක දවසක් මැරෙන්නම ගහන්න යනවා දැකලා මැරෙන්නම ගහයි කියලා බයට ළඟ තිබ්බ පොල්ලක් අරගෙන ඔළුවට පාරක් ගහනවා දාත මැරෙනවා. මං අහන මෙයාටන්ගේ. එවැනි පරිසරයක එවැනි පීඩනයකට ලක් වුණොත් අපිත් ඔය දේ කරනවද නැද්ද? කරන මට්ටමකටපත් වෙනවද නැද්ද? පත් වෙන්න තියෙන ඉඩකඩ තියෙනවද නැද්ද? හොඳට තරහ ගිය වෙලාවක් මතක ගන්න හොඳට හොඳට තරහ ගිය වෙලාවක් සර්පය පයින්නවා වගේ පැන්න වෙලාවක් මතක නැද්ද නේද? එහා පැත්තෙන් වචන කියනකොට මේ පැත්තෙන් පැන්න හැටි හොඳට මතක් කරගන්න ඕනේ. එහා පැත්තෙන් එකක් කියනකොට මේ පැත්තෙන් 10ක් විතර කියලා නේද? ඈ කියන කියන එකට කියලා නේද? හා එනවා බලන්න මමත් බලා ගන්නම් කියලා නෑ නේද? එහෙම මහා මතක් වෙනකොට ලැජ්ජා හිතෙන වැඩ වෙලා නැද්ද? මතක් කරනකොටත් මහා ලැජ්ජා හිතෙන වැඩ සිද්ධ වෙලා තියෙනවා අපි අතින්. ඒ මොකද? අන්න අර හැංගීම ඉපදිලා. එහෙනම් සසර ජීවිතේ මව මරණයක පියා මරණයක අපි අතින් සිද්ධ වෙන්න තියෙන ඉඩකඩක් තියෙනවද නැද්ද? නේද? එහෙනම් අපි තේරුම් ගත යුතු වෙනවා මෙන්න මේ ක්‍රියාකාරීත්වය මට ඇති නෑ. ඒක අතීත හේතුන් අනුව සකස් වෙලා අතීත හේතුන් අනුව සකස් වෙන හිතක් මට තියෙනවා. මම දන්න විදිහට තමයි මට සිතුවිලි පහළ වෙන්නේ. මට මාව පාලනය කරගන්න අවශ්‍ය කරන උපදෙස් ලැබිලා නැත්නම් පුංචි කාලේ ඉඳලා මම පිස්සු වගේ ඉන්නවා. සමහර අයට එහෙම ලැබිලා තියෙනවා. කල්යාණ මිත්‍රයෝ ලැබිලා තියෙනවා. සමහර අයට එහෙම ලැබිලා නැහැ. එතකොට අන්න ඒ වගේ ජීවිතයක් මේක මං ඊයේත් මතක් කරා මේ අතන්ට හුණ ගැන කොලයක් වගේ කියලා. හරි? එතකොට අපේ අපේ මේ හැම ක්‍රියාකාරීත්වයක්ම හැම ඉරියාපතයක්ම හරි මේ අපි කතා කරන්නේ ඉරියාපත පබ්බය ගැන. කායानुපස්සනාවේ පළවෙනියෙන් තියෙන ආනාපාන පබ්බය. දෙවෙනියෙන් තියෙන්නේ ඉරියාපත පබ්බය. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හිත පුහුණු කරපු කෙනා කායानुපස්සීව වාසය කරන කෙනාට කොච්චර සිහියක් තියෙන්න ඕනද කියලා නම් දැකලා තියෙනව නේද? වික්ෂුන් වහන්සේලා මේ අතෝ දැකලා තියෙනව නේද? සමාජයෙන් අයින් වෙලා බොහෝ ඥාතීන් අතහැරලා දාලා බොහෝ භෝගස්කන්ධයන් අතහැරලා දාලා නිශ්චලව ඉඳගෙන සක්මන් කරමින් නිහඬ ජීවිතයක්, ඉතා නිහඬ ජීවිතයක් ගත කරමින් භාවනා කරමින් මොකද්ද මේ ගෙවන ජීවිතේ? අපිට අන්දන් හරි තේරෙන්න ඕනේ මේක. ඒ මොකද මේ හැමතැනම විසිරෙන මේ මුලාවටපත් වෙච්ච ලෝකයට ඇලෙන හිතක් තියෙන්නේ. වැරදීමක් ඉඳලා. කොහොල්ලෑ ගුලියක ඇලුම මේ මේ ගලවන්න ඕනේ ගලවන්න ඕනේ කියලා ගලවනවද? නෑ. ඇලුම කියලා දැනගත්තාම ගලවන්න ක්‍රමයක් තියෙනවා නේද? මොන හරි ඕන වෙනවා. ඒ වගේ වැරදීමක් හින්දා මේ පංච පාදානස්කන්ධයේ ඇලිච්ච අපි මම මගේ මගේ තාත්තාය සහෝදරයා ඥාතියය පරම්පරාවේ ලොකුකමේ කිය නැති දේවල් වලට පියනවා කියලා හිතාගෙන ඇලිච්ච අපිට ඇලුනා කියලා දැනගන්නේ සම්මා සම්බුදුරජාන් වහන්සේ නමක් දේශනා කරපු ධර්මය ඇහෙනකොට. ඒක දැනගන්න විතරයි. හරි. එතකම්ම ධාන්‍යවත් නැහැ පිස්සුම තමයි. අය තනි කරම පිස්සු වගේ ජීවත් වෙනවා. පස්සේ දැනගන්නවා හැබැයි. දැනගත්ත ගමන් හරියනවද? නැහැ. දැනගෙන තියෙද්දිත් ඇලෙනවා. දැනගෙන තියෙද්දිත් රැවටෙනවා. එහෙනම් අන්න ඒ හිත සකස් කරන්න මේ ඇලිච්ච ඇලිල්ල ගලවන්න කියලා පුහුණු කරන්න ඕන. ආන් එහෙම පුහුණු කරන්න දැනගත්තා සංසාරෙම ඇලුනා. අම්මා දරුවා හොයනවා, එළදෙන වහපටියා හොයනවා. දරුවා අම්මා හොයනවා, වහපටියා එළදෙන හොයනවා. නේද? ඒ වගේ හැම තැනකම තියෙන මේ ඇලීම් සහගත, ගැටීම් සහගත මේ තියෙන අතුලාන්ත සකස් කිරීමට අහුවෙච්ච අපි සැඩ පහරකට අහු වුණා වගේ එදා වේලට හැම තැනම දුවනවා, ගිනි අරන් දුවනවා වගේ. කෝ මගේ මේවා කෝ මට මේවා කෝ මේ දේවල් නේද? ඔහෙන් ඉන්නෝ මෙහෙන් එහෙම නෙවෙයි ඉතින් කතාව නේද? ඈ නේද? ඉතින් එහෙම කරගෙන කහගෙන මරාගෙන දුවගෙන මේ දුවලා ලෝකයට පෙරකන මිනිසුන් අභියස සාන්ත වූ භික්ෂුන් වහන්සේ කායානුපස්සීව තමන්ව ගවේෂණය කරනවා. හරිද? ඒ ගවේෂණය කරන භික්ෂුන් වහන්සේගේ තියෙන ලක්ෂණයක් තමයි මේ දේශනා කරන්නේ. භාවනානු යෝගීව වාසය කරන භික්ෂුන් වහන්සේ තමන්ගේ මේ අත උස්සනකොට හරිද? අත ඔසවනවා ඔසවන්න හේතු උනේ මෙන්න මේ හිතේ ඇතිවෙච්ච හැඟීමය. ඒ හැඟීම හේතු වෙලා මේක ඉස්සුනාය කියන එක දැනගෙනම ඔසවනවා. හරිද? ඇවිදිනකොට දැනගෙනම ඇවිදිනවා. ඒ සිහියෙන්ම ඇවිදිනවා. ඒ සිහියෙන්ම වාසය කරනවා. ඒ සිහිය නැති වෙන වෙලාවක් නෑ. ඒක පුරුදු කරලා පුරුදු කරලා පුරුදු කරලා පුරුදු කරලා ඒ සිහිය තමන්ගේ හිතේ හැම වෙලේම ඇවිදිනකොට දන්නවා මේක මම නෙවෙයි. මගේ වැඩක් නෙවෙයි මේ ඇවිදීම මගේ වැඩක් නෙවෙයි මේක මගේ ආත්මය කියලා ගන්න පුළුවන් කමක් නැත්තේ නෑ කියලා දැනගෙනම ඇවිදිනවා. ඒ සිහියෙන්ම ඇවිදිනවා. ඔන්න එහා පැත්තේ ඉඳලා කාට කාට හරි බයිනවා. හරිද? ඒ බයිනකොට පුද්ගල වාදයෙන් තරහ යනවද? ඒ වගේ සිහියෙන් ඉන්න කෙනෙක්. ඇයි? මේ බලන්න මම මේක උදාහරණයකින් කියන්නම්. කාගේ හරි මූණට ලොකු තුවාලයක් ඇවිල්ලා. අපි දන්න කෙනෙක් ඉගෙස ගන්නවා. තුවාලයක් ඇවිල්ලා එයා ඒ අපිට එයාගේ තුවාලය දැකලා තරහ යනවා. තමුසේ මොකද තුවාලයක් දාගත්තේ කියලා තරහ යනවා. නෑ ඇයි? අපිට හොඳ අදහසක් තියෙනවා. හොඳටම දන්නවා අපි ඒ තුවාලේ එයාට ආපු එකක් නේද? අපිට ලොකු ඉස්සරහට ඇවිල්ලා තියෙන කියලා. ඒක ආපු එකක්. එයා මොනව කරන්නද? නේද? අන්න එයා කරගත්ත දෙයක් නෙවෙයි කියන අදහස හැඟීම මට තියෙනකන් මට යාගෙන තරහක් එන්නෙම නෑ නේද? එන්නෙම නෑ නේද? එන ස්වභාවයවත් නෑ නේද? හිත ගැනත් ඒ වගේමද? කෙනෙක්ගේ හිතක ඇති වෙන සිතුවිල්ල ගැනත් අපිට ඒව ඒ ලක්ෂණය තියෙනවා එතන. ඒක ඇත්තටම එහෙමයි. කයේ විතරයක් දානවා වගේ තමයි තරහ එනවා කියන එක. ඒක හොයාගත්තේ කාව පිරික්සලාද? මාව පිරික්සලා. මට තරහ ආවේ එක මං කරගත්ත දෙයක් නෙවෙයි. මට ආදරය ඇති වෙච්ච එක මං කරගත්ත එකක් නෙවෙයි. හරි මට රාගය ඇති වෙච්ච එක මං පොඩි කාලේ කිව්වා තාත්තට කිව්වා රාග චිත්ත එක ගහන්න ඕනේ මගේ ඇඟට. නේද? දැන් තියෙන එක එක චිප් ගහපුවාම එක එක විදිහට ඉතින් ඒක එක එක නේද? ඈ ඉන්ජෙක්ෂන් එක දෙන්න ඕනේ මෙයාට කවදා හරි රාගය උපදින රාග ඉන්ජෙක්ෂන් එකක් දෙන්න ඕනේ මෙයාට එහෙම එහෙම එහෙම හැදුවද නෑ නෑ ඒක මගේ වැඩක්වත් දොස්තර මහත්තයාගේ වැඩක්වත් අම්මගේ වැඩක්වත් තාත්තගේ වැඩක්වත් නෙවෙයි හේතු අනුව සකස් වෙච්ච එකක් නේද හේතු අනුව සකස් වෙච්ච එකක් ඒ හේතු අනුව සකස් වෙච්ච එක මගේ වැඩක් නෙවෙයි ඒක මට දැනෙන්න ඕනේ හරිද හරියට අර විසරගෙඩිය ඇවිල්ලා තියෙන හේතුව තුළ ඒ නරක වෙච්ච ඉඳලා විසරගෙඩිය කළා යාට බැලලා වැඩක් නෑ කවුරු හරි බයිනවා නම් කවුරු හරි විසර ගෙඩියක් ආපහු කියනකොට හොද්දට බැනගෙන බැනගෙන තමුසේ විසර ගෙඩියක් දාගත්තා නේද මොකටද දාගත්තේ කියලා. එයාව දැක්කොත් අපිට මොනව හිතේද? එහෙන් බයින කෙනෙක් දැක්කොත් අපි මොනව කියද? අනුමාසයන් හොඳටම හොඳට පිස්සු කියයි. අපි මේ අනුන්ට තරහා ගිහිල්ලා අනුන් මට බැන්නාය කියලා බයිනකොට රහතන් වහන්සේට අපි ගැන හිතෙන්නේ නැත්තේ කොහොමද? අරයට අයිති නැති දෙයකට එයාට බයිනවා නේද? එයාට අයිති නැති දෙයකට එයාට බයිනවා කියලා. හරිද? ඒක දැනෙනවා. ඒක තේරෙනවා. ඒක හැඟෙනවා. නමුත් අපිට ඒක හැඟෙන්නේ නේ අපේ චින්තනේ වැරදි කියලා අන්න ඒ සිහියෙන්ම වාසය කරන්න පුළුවන් තත්යකට අපිට අපේ හිත අපේ මනස කවදා හරිපත් වෙන්න ඕනේ හරිද කවදා හරි අපි ඒ තත්ත්වයටපත් වෙන්න ඕනේ. එහෙම තත්ත්වයකටපත් වෙන්න අවශ්‍ය කරන ගුණාංග තමයි සීලය, සමාධිය, ප්‍රඥාව කියන ආර්ය ශ්‍රැංග මාර්ගය. මොකද අපේ මේ චින්තනය මෙහෙම තියාගෙන අපි නැති දෙයක් තියනවා කියලා උද්දාමයටපත් වෙනවා සහ නැති දෙයක් තියනවා කියලා ගැටීමකටපත් වෙනවා. ඒකෙන් අපි දෙවන ජීවිත හරීම දුක්බරයි. අපේ ජීවිත හරි දුකයි. හරිද? අපි ඉන්නේ හරියට කාලා කිරීමෙන්. මොන කාලා කිරීමෙන්ද? මං කැමති විදිහට හැදෙන්නේ මං කැමති විදිහට මේ ළඟ එවනේ. මං කැමති විදිහට ඈත එවනේ. මං කැමති විදිහට නේද මගේ ශරීරය නේ. ඉතින් මේ ඔක්කොම මොකද මගේ මගේ කියලා ඇල්ලිච්ච හිතක් තියෙන්නේ. ඉතින් ඒක ඔක්කොම තියාගන්න උත්සාහ අරගෙන අරගෙන අරගෙන අපි අන්තිමට පීඩණයටපත් වෙලා. උදේ ඉඳන් හැන්ද වෙනකම් පීඩනයටපත් වෙලා අන්තිමට සමහර අය කියනවා මට බෙහෙත් බොන්න ඕනේ. <laughs> සමහර අයත් බෙහෙත් බොන්න කියලා. නේද? හ්ම් සමහර අයත් අර කියනවා මොකද්ද? ස්ට්‍රෙස් කියනවා. නේද? හරි අමාරුයි කියනවා. හ්ම් මේ ඔක්කොම ඇයි මේ? අල්ලා ගැනීම හින්දා. හරිද? මේ අල්ලා ගැනීම අල්ලා ගත්තා නෙවෙයි අල්ලා ගැනුණා. අල්ලා ගැනුනේ ඇයි? වැරදි අවබෝධයෙන් හින්දා. ඉතින් මේ ටික දැනගත්ත නුවණැති පුද්ගලයෝ මට මෙතන වැරදිලා කියනවා කියලා තේරුම් ගන්නවා. තේරුම් අරගෙන ඒ විදිහට කායානුපස්සීව, වේදනානුපස්සීව, චිත්තානුපස්සීව, ධම්මානුපස්සීව වාසය කරමින් Tamanගේ ඇත්ත తত্ত্বය අවබෝධ කරගන්නවා. ඒ ඇත්ත తত্ত্বය අවබෝධ කර ගැනීමෙන් පුළුවන්කම තියෙනවා අර ඇති වෙන කෙලෙස් වලින් අත මෙදෙන්න අර පීඩණයෙන් අත මෙදෙන්න සුවසේ ඉන්න පුළුවන් ඊට පස්සේ. හරිද? මාර්ගඵල අවබෝධයකටපත් නොවුන පීඨ මෙහා පවා අර මම මමත්වයේ අයින් වෙනකොට සුවදායක තත්ත්වය වැඩි වෙනවා. කවුරු බැන්නත් මම මෙහෙම කියන්න. කිසිම කෙනෙක් කොයි විදිහකින් මේ ලෝකයේ කෙනෙක් මට බැන්නත් ඔය කියන මානසිකත්වය තරහ යන්නේක නවතිනවද නැද්ද? ඇයි අර පුද්ගල පුද්ගලවාදීන් අර එදියා බැලෙන්නේ නැහැ. එහෙනම් බලන්නකො එතකොට දැන් දැන් කොහොමද බලන්නකො තත්ත්වේ? පාර යන විදිහට. කවුරු යන්තම් ඇඟේ හැප්පෙනවා මොකද වෙන්නේ? ඕම් කිපිලා. නේද මේ හිත ඇවිස්සෙනවා. වාහනයට වෙන කවුරු වැරදි විදිහට වාහනයක් දානවා. දාලා යනවා යන්න. දැන් මොකද වෙන්නේ? මේ වීදුරු වහගෙන ඉන්නේ. බායිනෝ ඇතුලේ නම් කාටවත් ඇහෙන්නේ නැහැ මොකවත් නැහැ. නේද? අර මිනිසුන්ට ඇහෙන්නේ නැහැ මොකවත් නැහැ මෙහි බයිනෝ හැබැයි. තනියම පුපුරනවා. අපිව පුපුරනවා. හරි මේ ලෝකේ ඇවිදගෙන යන අපි හරිය අමාරුවෙන් ජීවත් වෙන්නේ මොකද අපි පුපුරනවා සැරෙන් සැරේ හිත පේන්න තිබ්බනම් එහෙම පුපුරන පිපිරිල්ල නේද හරිය අහිංසකයි අසරණයි හරි මම හැමදාම මතක කරන්නේ තරහ යන අය කේන්ති යන අය ක්‍රෝධයෙන් වැඩ කරන අය හරිද අර මෑසොත් එකක් තරහ යන අය හරිද ඔක්කොම කරනකොට නැසෙ කැවිලා වහනවා ඔන්න. ඒ විතරක් නෙවෙයි ඒ ඔක්කොමත් කරගෙන යන්න යන කකුල අදිනවා ගාලක. හරිද? ඉතින් අනේ මන්ද හම්බෙච්ච ජීවිතේ පුදුම වදයක් විඳින්නේ ඇයි? මේක පුපුරන පොඩ්ඩක් තා. හරිද? പ്രേත වස්තු විමාන වස්තු තියෙනවා කෝප කෝප භූතයා කියලා කෙනෙක්. මතක තියාගන්න. කෝප භූතයා කියන්නේ ඒක භූතේ. කාටවත් කියනවා එහෙම නෙවෙයි වන්න කෝප භූතේ. ඒකත් හැබැයි හොඳ වැඩේ. කාට හරි කියන කෝප භූතය කියලා කෝප වෙලා ඉන්න දැක්කම මේ කෝප භූතය කියලා කෙනෙක් ඉන්නේ. එයාගේ ස්වභාවය තමයි ඒක පාපයන් හින්දා ඇතිවෙච්ච අධික කෝපයේ හින්දා එයා භූතෙක් වෙලා ඉපදිලා. හරි අසරණ කෙනෙක්. අසරණ සත්වයෙක්. ඒ මොකද එයාගේ ශරීරය අරගෙන එයාගේ ශරීරය සාමාන්‍ය විදිහට තියෙනවා. හැබැයි ඒ මනසට තරහක් ආවොත් ඒ ශරීරය පුපුරනවා, පැලෙනවා. හරිද? පැලිලා ඒ പ്രേත ශරීරය පැලිලා ඉතින් ගලනවා. හරියට රිදෙනවා. ඉතින් එයා පරිස්සමෙන් ඉන්නවා ඉන්නකොට ඔන්න එයා මේ කොහේ තැනක වදිනවා. වදිනට අර තරහ යනවා. තරහ යනවා අර පුදුරන් පටන් ගන්නවා. මට වෙලාවට හිතෙනවා අපේ හිතුත් එහෙමයි කියලා. <laughs> හ්ම් කෝප භූතයාගේ නම් ශරීරය අපේ සිත අපිත් කියනවා නේද ඒකට ආම් පුපුර පුපුර ඉන්න පුපුරනවා කියලා කියනවා. නේද? ඉතින් මේ පිපිරි පිපිරි ඉන්න ජීවිතය සුවදායක තත්ත්වයටපත් කරන්න කවදාකවත් අපි මේ කියන ලෝකේ හදලා බෑ. ලෝකේ හදලා තරහ අයින් කරන්න ඉන්න අපි ආන් එක අතාරින්න ඕන ඉස්සෙල්ලාම. හරි අමාරුයි මේ වැඩේ ඉස්සෙල්ලාම. නමුත් හැම වෙලේම අපිට තරහක් එහෙම ඇති වෙනකොට හිතන්න ඕන විදිහක් තියෙනවා. හිතෙන්න ඕන විදිහක් තියෙනවා. අඩුම තරමේ. කවුරුහරි මට දැන්නා. මට හොඳටම තරහ ගියා. දැන් මම කියන්නේ මොකද්ද? අහවලා ගන්න හින්දා තමයි මට තරහ ගියේ. ඒක විතරද හේතුව? අපි හිතන්නේ ඒක විතරයි කියලා. අහවලාගේ වැරදි තමයි මට තරහ යන්නේ. අහවලා හින්දා මම දුකෙන් ඉන්නේ. ඔහොම කිය කිය මේ සමාජයෙන් අපි කියනවා. නමුත් ඒක ඒකට තව එකක් එකතු වෙන්න ඕනේ දැනට එකත් එක හේතුවක් තමයි නැතුව නෙමෙයි. තව ලොකු හේතුවක් කියන මොකද්ද? තරහ යන જાතියේ හිතක් මම අරගෙන ආවා. මේක නිවැරදි කරේ නෑ. එහෙනම් කාගේද වැරද්ද? ඉරණ જાතියේ මල්ලක් අරගෙන ගිහිල්ලා බඩු ගොඩක් දැම්මොත් ඉරණා. ඒක ඉරණ જાතියේ මල්ලක්. එහෙනම් සද්ද ඇහෙන මළු අරගෙන එන්න පාගෙන මම භාවනා කරන්නේ. හරි අරන් ආව සද්ද එහෙම. ඒකේ ස්වභාවය එහෙමයි. ඒ වගේ තරහ යන જાතියේ හිතක්. අන්න ඒ තරහ යන ස්වභාවය අයින් කරගන්න ඕනේ. ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛර, මාන්න තියෙන ස්වභාවය මේ මුලාවෙන් සම්පූර්ණයෙන් අයින් වෙලා හැම නිමේෂයකම දනි දනි දනි දනි දනි දනි හිටියොත් මේක හේතු අනුව සකස් වෙන හිතක් හින්දා එහාට මෙහාට දඟලන ශරීරයක් කියලා දඟලෙන එහා පැත්තෙත් එහෙමයි කියලා. එහා පැත්තේ කිසිදු ක්‍රියාවක් මගේ පැත්තට උපාදානය විදිහට එන්නේ නැහැ. නේද? තණ්හාවක් එයිද? නෑ. මාන්නයක් එයිද? එන්නේ නැහැ. තණ්හා දෘෂ්ටි මාන්නයෙන් ලෝකය අල්ලන්නේ නැහැ. ඒකට අපේ හිත ඔක දැනගෙන ඉන්නකොට. ඒ සිහිය හදාගෙන ඉන්නකොට. ඒ සිහියෙන්ම අපි යම් විදියකින් අපේ අපේ සිහියෙන් ඔය සිහිය වර්ධනය කරන්න හොඳට සමාදන් වෙලා සිල් රකින්න ඕනේ. ඉන්ද්‍රිය සංවර කරගන්න ඕනේ. ආහාරය පාලනය කරගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන ආකාරයට තමන්ගේ අවබෝධය වර්ධනය කරගන්න ඕනේ. කල්යාණ මිත්‍ර ආශ්‍රය කරන්න ඕනේ. මේ විදිහට පරිස්සමෙන් හැම පැත්තකින්ම හිත ආරක්ෂා කරගෙන ඉදිරියට අරගෙන ගියොත් ඒ වගේ මානසිකත්වයකට අපිට යන්න පුළුවන්. හරි. එවැනි මානසිකත්වයකට ගිහිල්ලා කුමන මානසිකත්වයක්ද? හැම ඉරියව්වක්ම හේතු අනුව සකස් වෙන බව. ඒක මට අයිති නැති බව. හරි. අන්න එහෙම තත්වයකින් එහෙම තත්වයකටපත් වෙන්න අපේ මේ මානසිකාරයට පුළුවන්. හරිද? අපිට ලැබිලා තියෙන මේ මානසිකාරය ක්‍රමානුකූලව පුහුණු කරොත් එවැනි උතුම් තත්වයකටපත් වෙන්න පුළුවන්. බුදුරජාණන් දේශනා කරන පුළුවන් හින්දායි මම දේශනා කරන්නේ. බැයි නම් මම කියන්නේ නැහැ. අපි මොකද කරේ? වැටවල් ගානේ දිව්වා, ඉඩම් ගානේ දිව්වා, නේද? ගෙවල් ගානේ දිව්වා, ශරීර ගානේ දිව්වා. නේද? එහෙම කර කර එහෙම කර කර මේ කොච්චර උතුම් තත්වයකට ගන්න පුළුවන් මේ මානසිකාරය වෙන වෙන දේවල් ගැන උදේ ඉඳන් හැන්ද වෙනකම් කල්පනා කර කර ඉන්න තමයි මේක දාගෙන තියෙන්නේ. ඒයිද දන්නේ ගියාද දන්නේ කෑවද දන්නේ බිව්වද දන්නේ මොනවද ඒ කිව්වේ පෙරේද මොනවද කිව්වේ ගිය සතියේ මොනවද කිව්වේ ගිය අවුරුද්දේ මොනවද කිව්වේ කරේ අයියෝ තියෙන දේවල්. මැරිච්ච 100ගේ වංශේ ඉඳන් අරගෙන ඇවිල්ලා නේද 100ගේ 100ට ඕන විදිහට මං ඉන්න ඕනේ නේද? අපේ પરම්පරාව මෙහෙමයි අපේ தත්ත්වය මෙහෙමයි. කුමන මේ ගඳ ගහන ශරීරයට කුමන තත්ත්වයක්ද නේද? කුමන කුමන පැත්තද මේක දැනගෙන ඒවා ඔකගින්ම බැහැර වෙලා සුවදායකව Tamanට වාසය කරන්න අවශ්‍ය කරන මානසිකත්වය හදාගන්න ඕනේ. දැනට උපාදානීය වෙච්ච පිරිසක් ඉන්නවා අපිට. දැනට උපාදාන ඒ දැනට උපාදානීය වෙච්ච අය ගැන එයාලා හෙල්ලුනොත් දුකයි. නේද? එයාලට මොනවා කරදරයක් වුණොත් දුකයි. මේ ලෝකේ ඉන්න ඔක්කොටම කරදරයක් වුණාම දුකක් තියෙනවද? නෑ. නේද? විශේෂයෙන් අල්ලගත්ත ශරීර වර්ගයක් තියෙනවා. එයාලත් එක්ක තමයි රණ්ඩු අල්ලන්නේ කියලා කිව්වට. නේද? පොඩ්ඩක් නැත්තම් රණ්ඩු අල්ල ගන්නවා. පොඩ්ඩක් දැන් එයාලත් එක්ක තමයි මේ මේ පොඩි කෝටි 700ක් විතර සෙනග ඉන්න මේ ලෝකේ දෙන්නේ තුන් දෙනෙක් අල්ලගෙන ඉන්නේ. හැම කෙනාම දෙන්නේ තුන් දෙනෙක් අල්ලගෙන එන්නේ නිකන් සෙල්ලම් බඩු වගේ. මම සෙල්ලම් කරන සෙල්ලම් බඩු. අර ඒවත් එක්ක තමයි සෙල්ලම්. රාණ්ඩු වෙනවා, ආයාලු වෙනවා, ගහ ගන්නවා, බැන ගන්නවා, ආදරය කරනවා. හරිද? නොයේක දේවල් තියෙනවා. අන්තිමට කෑ ගහනවා මිනි පෙට්ටියට දාලා. හරිද? දැන් අද ඉඳන් මම සෙල්ලම් බඩු නෑ කියලා කෑ ගහනවා. හරිද? ඉතින් ඒ ඒ වගේ මේ විකාර ගතිය හින්දා හරියට දුක් විඳිනවා. හරිද? හරියට දුක් විඳින ගතිය තියෙනවා. ඉතින් මෙන්න මේ අල්ලගත්තු උපාදානයන් මගේ කියලා ගන්න පුළුවන් කියලා හිතෙච්ච හින්දායි එහෙමුනේ. ඒකයි ඇල්ලුනේ. මගේ කියලා ගන්න බෑ. එයාලටවත් ඒව අයිති නෑ. කොයි වෙලාවක හරි මේක දරදඬු වෙලා නේද? පෙට්ටියක දාලා විසි කරන්න වෙන ස්වභාවය දැනටත් එයාලටවත් ඒක අයිති නෑ කියන සිහියෙන් වාසය කරනකොට ටික ටික ටික ටික ටික ටික අර උපාදාන මට්ටම අයින් වෙනවා. එක එක එක එක දේවල් තියෙන උපාදාන අයින් වෙනවා. ඒක තමයි නෙවෙයි. කවුරුහරි ලොකු ආදරයක් අරන් ඇවිල්ලා දැන් ওই මානසිකත්වයෙන් ඉන්න කෙනෙකුට කියනවා මම මෑරෙනකන් ආදරෙන් ඉන්නවා. හරිද? කාට හරි කියන ඇවිල්ලා. එවැනි මානසිකත්වයක් කියනවා. මගේ ආදරය වෙනස් වෙන්නේ නැහැ. හරිද? ඉතින් දැනෙන්නේවත් නැහැ. ආ හොඳයි. පුළුවන් නේද? ආ පුළුවන් නේද? දැන් නම් කොහොමද කවුරුහරි එහෙම ආදරයක් අරන් આવත් එහෙම? හප්පේ එහෙමද කවුද හිතුවේ ආ හොඳයි කියලා අරක වැළඳගෙන නේද ඒක අල්ලගෙන කවද මට දෙවියන්ගෙන් හම්බෙච්ච එක මගේ වාසනාවට හම්බෙච්ච එක කියලා අර කවදාකවත් තියාගන්න බැරි එකක් වැළඳ ගන්නවා හිතෙන් නේද? වැරදි අවබෝධයක්. ඒකින්ද ඊට පස්සේ තින් වෙනස් වෙනකොට මොකද වෙන්නේ පොඩ පොඩ මාරාන්තික විප්ලවය ඊට පස්සේ තමයි තියෙන්නේ. නේද? ඇයි එහා පැත්තටවත් බැරි හින්දා. ඉතින් එහෙනම් ලෝකයේ අලු තියෙන දේවල් උපාදානය වෙන්නෙත් නෑ. වෙච්ච වැරදි ඔක්කොම Tamanට විනිවිද පේන්න පටන් ගන්න එතකොට. ලැජ්ජා හිතෙන අහවල් දවසේ මං අහවලාට බැන්නනේ. හරිද? ඒ මොකද මං බැනලා තියෙන්නේ. වැරදිලා බැලලා තියෙන්නේ. කාගේ වැරද්දද? මට වැරදි දැකීම හින්දායි මම බැලලා තියෙන්නේ කියලා මේ සියලු දේ නිදහස් වෙනවා. අතීතයේ තිබ්බ උපාදාන වලින් හිත නිදහස් වෙන අතරේ අලුතෙන් උපාදාන ඇති වෙන්නේ නැහැ. මෙවැනි කාලයකට දැනෙන විදිහක් ගැන බුදුරජාන් වහන්සේ මෙන්න මෙහෙම දේශනා කරලා තියෙනවා. උදාහරණයකින් කරුවලේ වලකට වැටෙනවා අපි. ඝන කරුවලේ වලකට වැටෙනවා. ආන්ගේ වලට වැටෙනකොට අපි ඉතින් දැන් වැටිගෙන යනකොට නිකන් ඉදී බයයිනේ. කොහොම හරි එහාට මෙහාට ආනකොට ලොකු වැලක් තිබිලා එල්ලෙනවා. හරි ඝන කරුවලේ ගමනක් යනකොට වලකට වැටලා දැන් වැලක ඉල්ලලා ඉන්නේ. දැන් අත් දෙනවා, කකුල් දෙනවා හරි අමාරුවෙන් ඉන්නේ. එල්ලලා ඉන්නේ හරි අමාරුවෙන්. හරි. එළි වෙනවා දැන්. හරි. එළි වෙලා බලන පල්ලෙහා. අඩියයි තව වැටෙන්න තිබිලා තියෙන්නේ. එතකොට මොනව හිතේද? අයියෝ මං දැනගත්තා නම් ඔය චුට්ට පැනලා ඉන්නවනේ අපරාදි මම එල්ලිලා දුක් විඳේ. එහෙම හිතෙනවද නැද්ද? නේද? අඩි අයින වැටෙන තිබි ඉතින් පැනලා ඉන්න තිබ්බනේ. එතකොට මොකද්ද මෙයාට හිතෙන්නේ? අපරාදි මං එල්ලිලා ඉඳලා දුක් විඳේ. අපරාදි මං එල්ලිලා ඉඳලා දුක් විඳේ. අපරාදි මං එල්ලිලා ඉඳලා දුක් විඳේ කියලා හිතෙනවද නැද්ද? ආන් ඒ වගේ තමයි. ධර්මය අවබෝධ වෙනකොට තේරෙනකොට පින්නත් මේ තේරෙනවා අපරාදි මම මේ එල්ලිලා හිටියේ. එක එක්කෙනාගේ ශරීරවල එක එක්කෙනාගේ හිත්වල එල්ලිලා හිටිය අපරාධේ. කවදාකවත් වෙනස් වෙන දෙයක එල්ලිලා paludu වෙන දෙයක එල්ලිලා paludu වෙන වෙනස් වෙන කැඩෙන බිඳෙන ස්වභාවයේ තියෙන දේවල් paludu වෙන්නේ බිඳෙන්නේ කැඩෙන්නේ වෙනස් වෙන්නේ කියලා ඒ වගේ එල්ලුණා කියලා කවදාකවත් සැනසීමක් ලැබෙන්නේ නැහැ paludu වෙන එක paludu වෙනවම වෙනස් වෙන එක වෙනස් වෙනවම මේ ලෝකෙ කිසිම කිසි කෙනෙකුට කාගේවත් හිතක් එක දිගට තියෙන විදිහට නවත්තන්න පුළුවන් කමක් නැත්තේ නැහැ හරිද විනිවිද පේන්න විනිවිද පේන්නේ නැහැ සාමාන්‍ය මිනිසෙකුට යම් කෙනෙක් දියුණු කරොත් තමන්ගේ මානසිකත්වය අනුම විනිවිද දකින්න පුළුවන්. ඉතින් එහෙම විනිවිද දකින්න බැරිව අනුමාන කරගෙන ගෙවන ජීවිතය යථාභූත ස්වરૂපයෙන් මම කියන්නේ කවුද කියලා දැනගෙනම වාසය කරන කායાનුපස්සනාව තමයි ඉරියාපත පබ්බේ තියෙන්නේ. හරි. ගච්ඡන්තෝ ආගච්ඡාමිති පජානාති. ඒ කියන්නේ ඔන්න දැන් තේරෙන්න ඕන අපි පටන් ගන්නකොට මම කිව්වා මතකද? ඇවිදිනකොට ඇවිදිනවා කියලා දැනගෙන ඇවිදිනවා කතා කරනකොට කතා කරනවා කියලා ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්නවා කියලා දැනගෙන ඉඳගෙන ඉන්නවා හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්නවා කියලා දැනගෙනම හිටගෙන ඉන්නවා කියලා. එතකොට අපි කිය ඕකේ මොනවද දැනගන්නද කියලා. නමුත් දැන් තේරෙනවද කොච්චර දෙයක් එහාට මේ ධර්මය තුල තියෙනවද? බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන ධර්මය අපි විවරණය කරගන්නකොට බෙදලා බලනකොට විමසනකොට අපිට මේ අපේ තුල තියෙන ගැටලුව, අපේ තුල තියෙන ප්‍රශ්නය, අපේ තුල තියෙන අකුසලය, අපේ යම් විඳීමක්, අපේ යම් අමාරුකමක් අපිට යම්කිසි පීඩනයක් අපිට යම්කිසි දුකක් අනාගත දුකක් අතීත දුකක් කුමනයම් හෝ දෙයක් තියෙන ඔක්කොම අහෝසි අහෝසි වෙනවාමයි. එහෙනම් අපේ ජීවිතේට අපිට ලැබිච්ච වටිනම දේ තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය. අපි ඒකමමයි ගන්න ඇත්තේ. ඒක හොමයි ගන්න නැත්තේ. අනිත් ඔක්කොම ගන්නවා. හ්ම්. මෙවැනි උතුම් ධර්මයක් ඉදිරියේ අපි මොකද කරන්නේ? බුදුරජාන් වහන්සේට කේවල් කරන වෙලාවට ගිහිලා. මේක දුන්නොත් මේක දෙනවා, මේක දුන්නොත් මේක දෙනවා කියලා කියන්නේ අර නේද? මම මෙච්චරක් දෙන්නම් මට ඔය මාළු 500 දෙන්න පුළුවන් නම් නෑ නෑ තව ටිකක් අඩු කරලා දෙන්න ඕනේ. එහෙම කියනවා වගේ බුදුරජාන් වහන්සේ කියලා සලකන්න තියෙන ජයසිමහා බෝධින් වහන්සේ ළඟට කියලා කියනවා. මං කිරිපිටු ටිකක් හදාගෙන එන්න. <laughs> මං කිරිපිටු දෙනවා ඊළඟ දවසේ ඇවිල්ලා කියලා නේද කාසියක උතලා ඉවරලා මේ මුදලක් දෙනවා. දීලා කියන මං කිරිපුඩි එකක් අරන් එනවා. අපේ ලොකු දුවට දරුවෙක් දෙන්න. දරුවෙක් දෙන්න මං කිරිපුඩි එකක් අරන් එනවා. නේද? ඈ මං මේ අටපිරිකරක් ගෙනලා පූජා කරනවා. බුදුහාමුදුරන්ට කියන්නේ මේ. අධ්‍යාත්මික බුදුනාහි බුදුහාමුදුරුවෝ වගේ සලකන්නේ අපිට තියෙන්නේ මෙච්චර ලොකු ධර්මයක් දේශනා කරපු බුදුරජාණන් වහන්සේ කරන නිග්‍රහය බලන්න. නේද මං අටපිරිකර 10ක් පූජා කරනවා. මං අටපිරිකර 10ක් ගෙනත් දෙන්නම්. අහවලාගේ ලෙඩ ටික හොඳ කරලා දෙන්න. මම කරඬුවක් ගෙනත් දෙන්නම් අහවල් දෙකක් දෙන්න. අනේ සියලු දේ අතහර බුදුරජාණන් වහන්සේට අරක දෙන්නම් මේක දෙන්නම් කියනවා අපි. කෙටියෙන්ම කියනවා නම් පිස්සුද නැද්ද? නේද? ඒ පිස්සුව මොන පිස්සුවට වඩා වැඩි නේද? බෞද්ධත්වය බෞද්ධත්වයන්ටම කරගන්න මහා නිග්‍රහය. ඒකින්ද අපි සාකච්ඡා කරගත්ත ධර්මයේ තුල ඉඳගෙන තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න ලොකු අධිෂ්ඨානයක් ගන්න ඕනේ. අපිට කරන්න වැඩක් තියෙනවා පින්නත් මේ බුද්ධ ශාසනේ. ඒ තමයි තමන්ව අවබෝධ කරගන්න එක. ඇයි අපි හැමදාම දුක් විඳින්නේ? ඇයි අපි දුකෙන් ඉන්නේ? නේද? දුකෙන් නිදහස් වෙලා ධර්මය අවබෝධ කරා කියලා පැවිදි වෙන්න වෙනවද? ධර්මය අවබෝධ කරගන්න පැවිදි වෙන්න ඕනද? නෑ. හිතෙන් දුක් විඳිනද හිතෙන් දුක් විඳිනද ඉන්නේ නැතුව හිත නිදහස් කරගන්න. හිත නිදහස් කරගන්න පුළුවන් ප්‍රායෝගික ක්‍රමවේදයක් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙනවා. ඒකින්ද හිතා සුවදායක තත්වයකටපත් වෙනවා මගේ ජීවිතය කිසිම කෙනෙකුට හොල්ලන්න බැරි හිතක් මම ඇති කරගන්නවා. ලෝකෙ කිසිම කෙනෙකුට කිසිම දෙයකට මගේ හිත හොල්ලන්න බැරි තරම් ප්‍රීතියෙන් තියෙන හිතක් මම සකස් කරගන්නවා. මේ ජීවිතය සාර්ථක කරගෙන සංසාර ජීවිතේම සූපපත් කරගෙන ආය කවදාකවත් දුක් විඳින්න නැති කෙනෙක් බවට පත් වෙනවා. උතුම් නිවනින් සැනසෙනවා කියන අදිෂ්ඨානය ප්‍රාර්ථනා ඇති කරගන්න. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. හොඳයි පින්වත්නි අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ විදිහට සඳහන් කරලා තියෙන්නේ නිසාදිකා ගුණතිලක අසන්ති කොරිතුවක්කු චූලනි පෙරේරා සමගින් දැනට ඇමරිකාවේ පදිංචි රනෝදී උඩංගාව අංජුලා කොස්වත්ත සහ දැනට ඕස්ට්‍රේලියාවේ පදිංචි යෝෂාන් හිප්පොල යන මිතුරු කැල කියලා සඳහන් කරලා තියෙනවා ගෞතම බුදු සාසනය තුලදීම උතුම් නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කර ගැනීම මෙහි අරමුණ දායකත්ව ලබා දුන් ලබා දුන් හැමදෙනා සහ එම පවුල සියලු දෙනා ඇතුළු සියලු ලෝක සත්ත්වයන්ගේ සුවපත්භාවය පිණිස දායකත්ව ලබා දුන් සියලු දෙනාගේම සියලු මියගේ ඥාතීන් සංසාරගත යම් පිනක් බලාපොරොත්තු වන සියලු මියගේ ඥාතීන් පින් පිණිස සියලු ලෝක සත්ත්වයාගේ සෙත සඳහා කියලා ඊටාම කෙටියෙන් ඊටාමත්ම කෙටියෙන් තමන්ගේ නංගොත් සඳහන් කරලා විශාල වශයෙන් නංගොත් සඳහන් කරමින් කටයුතු කරන්න ගියොත් අපි මේ අත්ව ලබාගත් ඒ ගුවන් කාලය වැඩිපුර සිද්ධ වෙන්නේ බණ කියන්න නෙවෙයි. ඉතින් ඒ බව දැනගෙන මේ අපිට අවශ්‍ය කරන ධර්ම දානමෙම සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් ඉතා කෙටියෙන් පුණ්‍යානුමෝදනාව සඳහන් කරලා තියෙනවා. ඒ පිළිබඳව පුණ්‍යානුමෝදනා කරමින් මේ හැම දිනම මේ ලබා දුන්නා වූ දායකත්වයේ හේතු කොටගෙන දැනුතනාව සීල පුණ්‍ය ශක්තියෙන් සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිරෝගී චිර ජීවනය ලැබේවා. මේ පරිලෝකියත් අන්ට මේ පින් අනුමෝදන් වේවා. දෙපාර්ශ්වයටම උතුම් නිර්වාණය සාක්ෂාත් කරගන්නට මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු